තෙරුවන් සරණයි. අපි සතිපට්ඨාන සූත්‍රයේ දේශනා ටික තමයි කරගෙන යන්නේ. අද කතා කරන්නේ සම්පජඤ්ඤයටම සම්බන්ධ වෙන කොටස් ටිකක්. ඊට පස්සේ අපි ඊළඟ කොටසට යනවා. ඉතින් අපි කලින් දේශනාවල සඳහන් කරා මේ විපස්සනාව වැඩපටන් ගන්න. විපස්සනාව කියන එක ආරම්භ වෙන්නේ මේ සම්පජඤ්ඤය කියන එක සතියට එකතු වෙන තැනදී කියලා. ඉතින් මෙහෙම අපි සාමාන්‍යයෙන් සම්පජඤ්ඤය කියන එක මෙහෙම ටික ටික එකතු වෙන්න පටන් ගත්තාම සාමාන්‍යයෙන් උදාහරණයක් විදිහට අපි දැන් සක්මන පරයන්ක දෙනදා වශයෙන් මේ සිහිය තියන්න උත්සාහ කරන්නේ. ඒතර අපි සක්මන ගත්තොත් අපි සාමාන්‍යයෙන් මුලින්ම යෝගාවචරයට උපදෙස් දෙන්නේ දකුණු වම වශයෙන් දකුණු පාදය වම් පාදය මෙනෙහි කරමින් ඉස්සරහට යන්න. ඊට පස්සේ මේ දකුණ සහ වම වශයෙන් මෙනෙහි කරගෙන යටිපතුලට දැනෙන්නේ මොනවද කියලා ඉස්සරහට යද්දී මේ මෙනෙහි කිරීම අස්සෙත් හිතට පිටපණින්න ඉඩක් තියනවා කියලා අහුවෙනවා. ඒ කියන්නේ මේ දකුණ වම වශයෙන් මෙනෙහි කරගෙන යන අතරේ හිත පිටපයින් ඉඩක් හොයනවා. සිතවිලි, ශබ්ද, වේදනා එක්ක පිටපයින්නවා. සමහරට රූප එක්ක පිටපයින්නවා. <clears throat> එතකොට දැනගන්න ඕනි යෝගාවචරයා එක්ක මේක වාර්තා කරන්න ඕනි ගුරුවරයාට. නැතිනම් සුතමය වශයෙන් දැනුවත් පොහසත් යෝගාවචරයෙක් නම් දැනගන්න ඕනි මේ දකුණ මම වශයෙන් මෙනෙහි කරගෙන යද්දිත් හිත පිටපයින්න ඉඩක් හොයනවා නම් ඒ කියන්නේ අපි ඒ වෙලාවේදී මේ එක පාදයක් ඔසවනවා තබනවා කියලා මෙනෙහි දෙකට කඩලා මෙනෙහි කරනවා. දකුණු පාදයේ ඔසවනකොට ඔසවනවා, තබනකොට තබනවා. අනිකත් ඔසවනකොට ඔසවනවා, තබනකොට තබනවා වශයෙන් මෙනෙහි කරනවා. ඉතින් මෙනෙහි කරන එක විතරක්ම නෙමෙයි මේකෙන් කරන්නේ. අපි මෙනෙහි කරද්දී මේ ඔසවි එසවීමේ ක්‍රියාවලියේදී අපිට දැනෙන්නේ මොනවද? එතන සිද්ධ වෙන ක්‍රියාන්විතයේ ක්‍රියාදහමය සංසිද්ධිය මොකක්ද කියලා තමයි අපි අවධානයෙන් බලන්නේ. ඔය විදිහට එක එක පියවරක් කොටස් දෙකකට දෙකකට බෙදාගෙන කඩ කඩ බලද්දී අර හිතේ පිට පයින් තැන ඉඩ කඩ අඩු වෙන ගන්නවා. නමුත් මේකත් හුරු වුණාම මේ අස්සෙත් හිත පිටපයින්න උත්සාහයක් දරනවා කියලා යෝගාචරයට අහු වෙනවා. එතකොට යෝගාචරය දැනගන්න ඕනේ එක පියවරක් ඔසවනවා, ගෙන යනවා, තබනවා වශයෙන් මෙනෙහි කරන්න. එතකොට එක පියවරක් කොටස් තුනකට මෙනෙහි වෙනවා. ඒ හැම කොටසකම දැනෙන දැනීම් මොනවද සිද්ධ වෙන සිද්ධි සිද්ධාන්තය මොකක්ද සිද්ධිය මොකක්ද සංසිද්ධිය මොකක්ද කියලා තමයි අපි අවධානය දෙන්නේ. එතකොට යෝගාචරයට දැනෙනවා හිත පිටපයින් දෙන ඉඩකර ටිකෙන් ටික ටිකෙන් ටික අඩු වෙනවා කියලා. ඉතින් මේ විදිහට මේ කොටස් වශයෙන් නිකාම් බෙද බෙදා මෙනෙහි කිරීමක් විතරක් නෙමෙයි කරන්න කියලා අපි කිව්වනේ. එතකොට ඔසවනවා යවනවා වශයෙන් තියද්දිත් මෙනෙහි කරද්දිත් ඔසවනවා ගෙන යනවා තබනවා වශයෙන් මෙනෙහි කරද්දිත් දකුණාම වශයෙන් ඔය කොහොම මෙනෙහි කරත් ඒ සෑම එකම දැනෙන පෞද්ගලික ලක්ෂණ ටිකත් අපි බලන්න ඕනේ. ඒ වගේම මේ එක එක ක්‍රියාවක වෙනස්කම් ටික දකින්නත් අපේ මනස පුරුදු කරන්න ඕනේ, යොමු කරන්න ඕනේ. කියන්නේ දකුණු පාදයෙන් වම් පාදයේ වෙනස්කම් මොනවද? එසවීමේ ක්‍රියාවලියෙන් තැබීමේ ක්‍රියාවලිය වෙනස්කම් මොනවද? එසවීමේ ක්‍රියාවලියෙන් සහ ගෙන යාමේ තැබීමේ ක්‍රියාවලියෙන් විදිහට මේවා එකිනෙකේ වෙනස්කම් අපිට දකින්න පුළුවන් විදිහට මනස අරමුණට ලං කරන්න ඕනේ. සමීප කරන්න ඕනේ. එතකොට අධික කියන්නේ වීරිය කලින්ට වැඩිය වැඩි වෙනවා සතියත් වැඩි වෙනවා ඒ හා සමානව ශ්‍රද්ධාවත් වැඩි වෙනවා සමාධියත් වැඩි වෙනවා ප්‍රඥාවත් වැඩි වෙනවා මොකද අපි කලින් උත් සඳහන් කළා සතියේ අකණ්ඩ පැවැත්ම තමයි සමාධිය කියලා කියන්නේ ඉතින් ওই විදිහට නැවත නැවත නැවත නැවත මේ යටිපතුලට අවධානය වැඩිපුර යොමු කරන්න යොමු කරන්න හිත පිට යන වාර ගණන අඩු වෙන අඩු වෙන අපේ මනස ටිකෙන් ටික ගැඹුරකට අරන් යනවා. එතකොට තමයි මේක යා දෙන්නේ විපස්සනා කියන එකට සක්මන කියන එක යා දෙන්නේ එහෙමයි. සාමාන්‍යයෙන් අපි හිතන්නේ මේ විදිහට මෙනෙහි කරන්න තියෙන කොටස් ප්‍රමාණය වැඩි වෙනකොට හිත කලබල වෙයි කියලා තමයි අපි සාමාන්‍යයෙන් හිතන්නේ. මොකද අපේ මනසට වැටිලා තියෙන්නේ බැහැගෙන තියෙන්නේ එක අරමුණක මනස ඒකාග්‍ර කරන එකක්. දැන් මෙතන කොටස් කෑලි ගොඩාක් තියෙනවා. එතකොට යෝගාවචරයට හිතෙන්න පුළුවන් මෙතනදී හිත කලබල වෙයි, විසිරෙයි, නොසන්සුන් වෙයි කියලා. ඇත්තට මෙහෙම එකක් නෙමෙයි මෙතනදී වෙන්නේ. අපි ගන්න වීරියත් එක්ක අපි ගන්න වීරියත් එක්ක මේ අරමුණු හට ගන්න වේගය හා සමානවම සමානුපාතිකවම සිහියක් තියන්න පටන් ගත්තාම මෙතන විශාල ඒකාග්‍ර බවක් එනවා. හටගන්න සෑම අරමුණක් එක්කම සිහිය සතිමත් හිතත් සමානුපාතික වෙනකොට එතන කලබලයක් නෙමෙයි එන්නේ. එතන එන්නේ ඒකාග්‍ර බවක් හිත කර්මන්නේ වෙනවා එතනදී. එතකොට අපිට මේ රූප නාම රූප වශයෙන් මේ ශරීරය මේක බෙදිලා තියෙන. ඉතින් මේ රූප කොටස් වලටනේ අපි දැන් මේ රූප කර්මස්ථානයක් නිස්සරෙන් තියාගෙන යන්නේ. එතකොට මේ රූප කොටස් වැඩ කරන විදිය අපිට හොඳට තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඒ එකම නාම කොටසුත් දකින්න පුළුවන් තත්වයකට මනස ඔන්න එනවා. ඒ කියන්නේ එක්ක යාට ස්වභාවිකව මේක පේනවා නැත්නම් කර්මස්ථානාචාර්යවරු උපදෙස් දෙනවා ගුරුවරයා. අපි කකුල එසෙව්වට ඔසවන්න කලින් ඔසවන්න සිතුවිල්ලක් හට ගන්න ඕනේ. ඒ සිතුවිල්ලෙන් පස්සේ තමයි එසවීමේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ ඔසවන්න හිතෙනවා, ඔසවනවා. තබන්න තබන්න හිතෙනවා තබනවා වශයෙන් සිතුවිල්ලක් වැඩ කරලා වැඩ කරනවා. ඒ සිතුවිල්ල අල්ලන්න පුළුවන්කම එනවා නැතිනම් ඒකට අවධානය යොමු කරන්න ඕනේ. මුලින්ම අපි මේ නාම කොටස දකින්න කලින් අර රූප කොටස් පිළිබඳව හොඳ පරිචයක් හදාගෙන ඉන්න ඕනේ. එතකොට තේරෙන්න ගන්නවා මේ ඔසවනවා, ගෙන යනවා, තබනවා කියන එක මෙනෙහි කළත් ඒ අස්සෙනුත් හිත පොඩ පොඩ පිට යන දඟලන දැඟලිල්ලක් තියනවා කියලා අහුවෙනවා. ඔන්න එතකොට අපි මේ නාම කොටස් මේ ක්‍රියාව කරන්න හිතෙන සිතුවිල්ල අල්ලන්න අපි මනස යොමු කරනවා. එතකොට මනසට පිට විසිරෙන්න යන තියෙන විසිරෙන්න තියෙන පිට යන්න තියෙන ඉඩකඩ සෑහෙන අඩු වෙන අඩු වෙන අපේ මනස තවත් අරමුණත් එක්ක විශාල ඒකාග්‍ර භවකට යනවා. සහ මේ අරමුණේ යථාර්ථය දකින්න පුළුවන් වෙනවා. එතකොට ඉතින් දැන් අපි මේක මේ කිව්වේ සක්මනටනේ ඕකම පරයන්කේදීත් සිද්ධ වෙනවා. පරයන්කේදී අපි ඉස්සෙල්ලම අපිට හඳුන ගන්න පුළුවන් ඉන්නේ හුස්ම වැටෙනවා කියලා. ඊට පස්සේ හුස්ම වැදෙන තැන මනස තියාගෙන අවධානය තියාගෙන බලන් ඉඳි මේ හුස්ම දෙකට කැඩිලා පේන්න ගන්නවා. ඇතුල් වෙන හුස්ම සහ පිට වෙන හුස්ම වශයෙන්. ඉතින් අපිට මේ එක දිගට නූලක් දිගේ මල් ලමුනනවා වගේ එක දිගට එන එන හුස්මත් එක්ක අවධානය තියන්න පුළුවන් වුණොත් ටිකෙන් ටික මේ ගොරෝසු හුස්ම සියුම් හුස්ම බවට පත් වෙනවා කියලා දැනෙන්න ගන්නවා. එතකොට අපිට මේ අවස්ථාවන් වලදී මේ ඇතුල් වෙන හුස්මේ පොදු කියන්නේ ඇතුල් වෙන හුස්මේ ආවේනික ලක්ෂණ පිට වෙන හුස්මේ ආවේනික ලක්ෂණ දකිද්දි ඒ ඒ දෙකේ වෙනස්කම් අපිට දකින්න පුළුවන් වෙනවා. හොයාගන්න පුළුවන් වෙනවා. එහෙම එහෙම යදි තමයි මේ හුස්ම සියුම් භාවයට යන්නේ. ඔය හුස්ම සියුම් වෙනකොට ඔන්න ඔය වෙනස්කම් හොයාගන්න බැරුව යනවා. ඒ කියන්නේ මේක ආස්වාස හුස්මද ප්‍රාස්වාස හුස්මද කියලාවත් හොයාගන්න බැරුව යනවා. හුදු චලනයක් හුස්ම වැටෙනවා කියලා විතරක් දැනෙන්න ගන්නවා. හැබැයි අපි සතිය කියන එක වැඩි කරලා මේ සියුම් හුස්මට තව ටිකක් මනස ලං කරලා බැලුවොත් දැනෙන්න ගන්නවා හුස්මයි හුස්ම බලන එකයි දෙකම එකක් වගේ. හුස්ම කියන්නේ කියන්නේ අරමුණයි අරමුණ දකින හිතයි දෙකම එකක් වගේ දැනෙන්න ගන්නවා. ඒක හිතලා ගන්න බෑ. ඒක හොඳට මතක තියාගන්න හුස්ම කියන එකයි හුස්ම දකින හිතයි දෙකම එකක් වගේ. දැනෙන්න ගන්න. අපිට මුලින් තමයි මේක දෙකක් වගේ පේනෙන්නේ. මේ මේ හුස්ම සියුම් වෙනකොට මනස ටිකෙන් ටික ටිකෙන් ටික ලං කරන්න ඕනේ. සියුම් හුස්මට. එතකොට සතිය වැඩි වෙනවා, වීරියත් වැඩි වෙනවා, ශ්‍රද්ධාවත් වැඩි වෙනවා, සමාධි ප්‍රඥාත් වැඩි වෙනවා. ඉතින් මේවා මෙන්න මේ මානසික මට්ටම් එද්දී අපි කව සම්පජඤ්ඤ එකතු වුණාට පස්සේ සත්වපුද්ගල සංඥා ගැලවෙන්න දිය වෙන්න පටන් ගන්නවා. හුදු සිද්ධියක් විතරක් සිද්ධ වෙන බව දැනෙනවා. හුදු නිරීක්ෂණයක් විතරක් තියෙන බව දැනෙනවා. මෙතන මම වශයෙන්, මගේ වශයෙන්, මගේ ආත්මීය වශයෙන් ගන්න දෙයක් නැහැ කියන එක ඒක හිතලා ගන්න බෑ. එතනදී ෆීල් වෙනවා. ඉතින් මේක අර සක්මන පරයන්ක දෙකේදීම මේක දැනෙන්න ගන්නවා සක්මනේදී සාමාන්‍යයෙන් කියන දකුණෙන් වමට වමෙන් දකුණට මේ සතිය හරිය ලස්සනට ඊටාම පහසුවෙන් හුවමාරු වෙනවා අයියට සිනිඳු තෙල් ධාරාවක් වක් කරනකොට කැඩෙන්නේ නැතුව හරි සනීපෙට වැක්කිරනවා වගේ දකුණෙන් වමට වමෙන් දකුණට මේක හරි සනීපෙට හුවමාරු වෙනවා ඉතින් මේකම මේ සතිය එකම වීරිය ශ්‍රද්ධාදී අනිත් ඉන්ද්‍රිය ධර්මත් ඒ සති ධාරාවත් එක්කම ගලන්න පටන් ගන්නවා වැඩෙන්න පටන් ගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට අර සතිය කඩ නොවි පවත්වන්න පුළුවන් වෙනකොට සමාධිය කියන එක අපිට මේ වැඩේ කරගන්න අවශ්‍ය සමාධිය ගොඩ නැගෙනවා. ඒ කියන්නේ මේ ධානා සමාධි, සමත සමාධි නෙමෙයි අපි මේ කතා කරන්නේ. අපිට මේ වැඩේ කරගන්න අවශ්‍ය උපචාර සමාධි මට්ටමක් වගේ සමාධියක් එනවා. ඉතින් මෙන්න මේ විදිහට පෙළ ගැහුණාට පස්සේ අපි දැනගන්න ඕනේ මෙතෙන්ට ආපු විදිහ මතක තියාගන්න. මේ මට්ටමට ආපු විදිහ මතක තියාගන්න හේතුව අනිත් දවසටත් පරයන්කයට සක්මනට යනකොට ඒ ආපු විදියට අනුව පෙළ ගැහෙන්න පුළුවන්. එතකොට තමයි මේක yaadෙන්නේ. එහෙම නැතිනම් අපි ඒ ආපු විදිය මතක නැතිනම් හැමදාම මේක උඩ පහළ යනවා විකාරයක් වෙනවා. ඒතර අපි දැනගන්න මේ මට්ටමට එනකොට මම මෙතෙන්ට ආවේ කොහොමද? මෙතෙන්ට පටන් ගත්තේ කොහොමද? පරයන්කයට සක්මනට ගියේ මොනවා කරලාද? කාලාද, බීලාද, උදේද, හවසද, මනස තිබුණේ කොහොමද? ඒ පෙළ ගැස්ම මතක තියාගෙන සක්මන පරියන්කයට ගියාට පස්සෙත් සිද්දුණු සිද්දු ධාමයේ මතක තියාගන්න ඕනේ. එතකොට තමයි මේක අපිට ඒ පහසු ඒ පරිසරයේ වටපිටාව හදලා දුන්නාම මේක අපිට දිනපතාම නිතර නිතර අපිට අත්දකින්න පුළුවන් වෙනවා. එතකොට ඉස්සරහට යා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙහෙම මේ මට්ටමක් ආවට පස්සේ අපේ මනසට පුංචිම හරි ක්ලේශයක් නීවරණ වශයෙන් හටගත්තොත් දැන් අපි ඉන්නේ දැන් සුතමයේ වශයෙන් උත් දන්නවා අපි ඉන්නේ වැදගත් තැනක කියලා. මනසටත් ඒක දැනෙනවා. ඉතින් මේ තැනේදී පුංචිර නීවරණ ධර්මයක් ආවොත් අපි උපරිමේ පසුතැවෙනවා පවක් කළාටත් වැඩියෙන්. ඒ වගේම මේ කෙලෙස් ඇවිල්ලා මේක මේකට හානි කරයි කියලා කෙලෙස් වලට බයකුත් එන්න ගන්නවා. ඉතින් ඇත්තටම මේක නෙමෙයි වෙන්න ඕනේ මෙතනදී. අපි මෙතනදී මේ ධර්මතාවයක් පෙන්වන්නේ. මොකද මේ සති සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්මත් නිත්‍ය ඒවා නෙමෙයිනේ. අනිත්‍ය ධර්ම. ඒවත් අනාත්ම ධර්ම. ඒවත් දුක උපදවන ධර්ම. එතකොට ධර්මතාවයක් මෙතන පෙන්වන්නේ කියන එක සුතමේ ඥානිය තියෙන යෝගාවචරයට දැනෙනවා පේනවා තේරෙනවා ධර්මතාවයක් මෙතන තියෙන්නේ අපිට ඕන විදිහට මේක පවතින්නේ නැහැ ඒක තමයි මේ පෙන්වන්නේ කියලා දැනගන්න ඕනේ ඉතින් සුතමේ ඥානිය නැති යෝගාවචරය සත්පුරුෂයෙක් ආශ්‍රය කරන්න ඕනේ සත්පුරුෂයාගේ උදව්වෙන් තමයි මේකට මුණ දෙන්න පුළුවන් වෙන්නේ එතකොට මේ අකණ්ඩ සති ධාරාව වීරියත් එක්ක එක දිගට පවතින වෙලාවේ සමාධියක තුනම මේ ධර්මතා තුන පවතින තාක්කල් සම්පජඤ්ඤය වැඩ කරන්න පටන් ගන්නවා. කියන්නේ ප්‍රඥාව. අඛණ්ඩ සති ධාරාවට වීරිය එකතු වෙලා ඊට පස්සේ ඒ ඒක හරහා තමයි සමාධිය එන්නේ. අර ආතාපි සම්පජානෝ සතිමා කියන ඒ කාරණාත් එක්ක මේ සමාධිය කියන්නේ අඛණ්ඩ සතියේ පැවැත්ම. ඒ එතකොට මේ සතියයි වීරයයි සමාධියයි තියෙන තැන සම්පජඤ්ඤ අර ධර්මතා තුන තියෙන තාක්කල් සම්පජඤ්ඤය පවතින හටගන්න. වැඩ කරන්න පටන් ගන්නවා. ඒක ඉතින් බලෙන් ගන්න බෑ. ඒක තේරෙන්න ඕනි දේශනා ටික අහපු කෙනෙකුට මේ බලෙන් ගන්න බෑ ඒක. ඒක ක්‍රමානුකූල පුහුණුවකින් එන දෙයක්, උපයන්න පුළුවන් දෙයක්. ඉතින් මේ වගේ වෙලාවට සාමාන්‍යයෙන් මිනිසු පුරුදු වෙලා තියෙන මේක අනිත්‍යයිනේ, දුක්ඛයිනේ, අනාත්මයිනේ, මම නෙමෙයිනේ, මගේ නෙමෙයිනේ, මගේ ආත්මය නෙමෙයිනේ. කිය කියා හිත හිතා ඉන්න එකක් නෙමෙයි මෙතෙන් දින්නේ. මේ හිතන්න වෙලාවකුත් එන්නේ නැහැ. හිතනවා නම් ඒක භාවනාවකුත් නෙමෙයි. එහෙම හිතන්න වෙලාවක් එන්නේ නැහැ. ඒක සම්පජඤ්ඤයට ප්‍රඥාවට උදව් වෙන්නේ නැහැ. හිතනවා කියන්නේම සති ධාරාව කැඩිලා. අකණ්ඩ නැහැ. ඒ නිසා මේ මෙතනදී ඒ ඒ ධර්මතාවය විසින්ම අනිත්‍ය ස්වභාවය විසින්ම අපිට අනිත්‍ය පෙන්නනවා. දුක්ඛ ස්වභාවය විසින්ම දුක පෙන්නනවා. අනාත්ම ස්වභාවය විසින්ම අපිට අනාත්මය පෙන්눔 කරනවා. ඉතින් ඔක තමයි ධර්මය තමන් විසින්ම පෙන්නනවා ධර්මයේ ධර්මයේ විසින්ම අපිට පෙන්වුම් කරන අපි බලන්නේ නැති එක තමයි තියෙන ප්‍රශ්නේ හැම මොහොතකම මේක පවතිනවා ඉතින් ඒක ඒ ධර්මතාවයට අපි ඒ ධර්මතාවය දකින්න අවශ්‍ය කාරණා ටික එතන එතන පෙළ ගැසුවොත් ඒ එතන එතනම අපිට ඒක අත්දකින්න පුළුවන්. ඒ මොහොතේම අපිට ඒක අත්දකින්න පුළුවන්. ප්‍රතිඵලය පේන්න පටන් ගන්නවා. ඉතින් මෙන්න මෙහෙම දෙයක් අපි අත්දැක්කොත් තමයි අත්දැකපු නිසා තමයි භාගතුන් වහන්සේ විවෘත ආරාධනාවක් කළේ ලෝකේ හැම කෙනෙකුට මෙන්න ඇවිල්ලා බලන්න මෙහෙම දෙයක් තියෙනවා කියලා. ඒක තමයි ඒහි පස්සික කියන ගුණයක් තියෙන ධර්මයට අපි මේක අත්දැකලා තියෙනවා. ඉතින් මේක ඔයාලට තැවිලා අත්දකින්න පුළුවන්. ඔයාලා ගාන නැති දෙයක් නෙමෙයිනේ මේක දකිනවා කියන එක මේ ධර්මතාවය කියන එක අපේ බලපුලුවන්කාරකමක් අපේ හැකියාවක් නෙමෙයි. ඒක ලෝකේ පවතින ස්වභාවය. අපි බලන්නේ තියහන්ද පේන්නේ නැහැ. ඉතින් වෙන කෙනෙකුටත් අපිට ආරාධනා කරන්න පුළුවන්. මොකද ඒ කෙනා ළඟත් මේ ධර්මතාවය තමයි පවතින්නේ. එන්න ඔබට බලන කෝණය අපි කියලා දෙනවා. බලන බැල්ම එකෙන් බැලුවොත් පේනවා. නැත්තම් පේන්නේ ඉතින් මේ වගේ තැන්වලදී මේ ගොඩාක් වෙලාවට මේ මට්ටමට ආවට පස්සේ අර නිවන නිවන වෙනුවෙන් මිනිසු කරන බොළඳ වැඩ ටික නතර වෙනවා. මිනිසු කරන සීයට ඒකට මේ අන්තවාදී වෙනව නෙමෙයි. ඒ බොළඳ වැඩ ටික ටික ටික ටික හැලෙන්න පටන් ගන්නවා. චින්තාමය වශයෙන් ওই මිනිස්සු හිත හිතා නිවන් යන්න හදන්නේ. මේක අනිත්‍යයි, මේක දුකයි, මේක අනාත්මයි කික හිත හිතා නිවන් දකින එක නෑ හැලෙන්න ගන්නවා. මොකද ඒක චින්තාමය පැත්ත. ප්‍රත්‍යක්ෂය ඒක නෙමෙයි. ඒ චින්තාමයට අපි යට වුණොත් ප්‍රත්‍යක්ෂය ප්‍රත්‍යක්ෂය නැති වෙනවා. ප්‍රත්‍යක්ෂයට වෙලා යනවා. එන්නේ නෑ. ඉතින් අපේ ලොකු සාංශය මට මතක එක තැන කියලා තියෙනවා මේ චින්තාමය ඥානයේ ටොන් ටොන් ගානකට වැඩිය මේ ප්‍රත්‍යක්ෂයේ අවුන්සයක් හොඳටම ඇති කියලා. හොඳටම ඇති කියලා. ඉතින් මේ චින්තාමය ඥානය කියලා කියන්නේ අපි කලින් ගත්ත සුතමේ දැනුම නැවත නැවත හිත හිතා ඉන්න එකක්. අර හරක් දවල්ට කාලා කාලා රැයට වමාර වමාර කනවා වගේ වැඩක්. එහෙම ඒක නෙමේ ප්‍රත්‍යක්ෂය. ඉතින් අපි මෙන්න මේ කියන මානසික මට්ටමට එන්න තමයි අර පුංචි ළමෙකුට වගේ ඕඩියේ පන්තිය වගේ මේ එදිනදා ජීවිතයේ සිහිය තියන සම්පජාඤ්ඤ පබ්බේදි කියන්නේ ඒකනේ. එදිනදා ජීවිතය කරන පුංචි පුංචි පුංචි පුංචි හැම වැඩකදීම අපි සිහිය තියාන පුරුදු කරන්න ඕනේ. එතකොට තමයි අපිට මේ මේ මට්ටමට නිකම් එක පෙළ ගැහෙන්නේ. ඉතින් මේ මේ සුතමේ ඥානය නැති නිසා මිනිස්සු හිතනවා මේ වර්තමානයට අවදි වීම හරහා අවධානය දීම හරහා මේ ওই භාවනාවක් වෙයිද කියලා වෙන්න සුතමේ ඥානය නැහැ සහ කරලා බලලා නැහැ. අත්දැකීමෙන් එනවා ටික ටික මේක හරි කියලා. ඉතින් ඒ නිසා තමයි මේ භාවනා යෝගාචරයේකට සක්මන පරයන්කේ විතරක් නෙමෙයි එදිනදා වශයෙන්ුත් සතිය තැබීමේ වැදගත්කමක් තියනවා කියලා කියලා දෙන්නේ ඒකයි. ඉතින් ඔබ දැනගන්න ඕනේ ඔබේ උනන්දු ඔබ පුහුණු වෙන ප්‍රමාණය මට්ටම මත තමයි ඔබට මේ කියන මට්ටමට එන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ එදිනදා ජීවිතේ සතිය තියාන කොච්චර උනන්දු වෙනවද සක්මන පරයන්කේට යන කොච්චර උනන්දු වෙනවද කියන එක මත. ඒක ඔබේ වගකීමක්. ඉතින් සම්පජාඤ්ඤ පබ්බේට අදාළ මේ කොටසට අපි අදාළ කතාව අපි මෙතනින් ඉවර කරනවා. අපි ඊළඟ දේශනාවෙන් ඊළඟ කොටසින් හමු වෙමු. තෙරුවන් සරණයි.